ඊළඟට එහෙමයි ස්වාමීන් වහන්සේ තව අහලා තියෙන අසඤ්ඤ තලයේ ජීවීන්ට ජීවිතේන්තිය තියෙනවාද එම ජීවීන් ගල් වැනි අජීව වස්තුන්ට සමානද අසඤ්ඤ තලයේ උපදින්නේ මිත්‍යා දෘෂ්ටික යන්ද කරුණාවෙන් පහදා දෙන්න ඉතින් මම ඒකයි පැහැදිලි කළේ එතන ජීවිතේන්ද්‍රය රූපය තියෙනවා ජීවිතේන්ද්‍රය රූපයක් නැත්තම් ඉතින් මේ අසවල් සත්වයාගේ රූපයයි කියලා කොහොමද අපි නිශ්චය කරන්නේ ඉතින් ගල් කැටයක් වගේ නම් වලාකුලක් වගේ නම් එතකොට ජීවිතේන්ද්‍ර රූපේ නැති වුණොත් එහෙත් මේ අහවලාට අදාළ රූපස්කන්ධය කියලා අපිට වෙන් කර හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ නිසා ජීවිතේන්ද්‍ර රූපෙන් තමයි එතන මේ අදාළ අදාළ සත්වයාට අදාළ රූප කොටාසයයි කියලා වෙන් කරන්නට පුළුවන් වෙන්නේ ජීවිතේන්ද්‍රිය රූපේ තියෙන නිසා. ඉතින් මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියන්නේ මේ නිවන පිළිබඳ ඒගොල්ලන්ට පැහැදිලි අදහසක් නැහැ. පින්පව් විශ්වාස කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඉතින් පින්පව් විශ්වාස කරන්නේ නැත්නම් ධානය වඩන්න බෑනේ. ඒ නිසා කම්මස්සගත සම්මාදිට්ඨිය නැති මට්ටමට මිත්‍යා දෘෂ්ටියක් එතන නැහැ. හැබැයි අර චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන එක ඒගොල්ලන්ට නැහැ. ඒක ඉතින් බෞද්ධ වුණත් ඒක නැති වෙන්න පුළුවන් ඉතින් සරණ ගිය පමණට චතුසත්‍ය සම්මාදිට්ඨිය හරියටම පිහිටලා නැහැනේ. නමුත් අඩුතරමින් බෞද්ධයිට චතුසත්‍ය පිළිබඳ සුතමය ඥානයක් තියෙනවා. ඉතින් අරගොල්ලන්ට එහෙම හෙකුත් නැති නිසා තමයි අතන්ට මනස යොමු කරන්නේ.